මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට රචනා කරන්නේ කලාශූරී මුදිල් නායක සෝමරත්නය සමග ජේෂ්ඨ කතිකාචාර්ය ලී අධිකාරි ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලස්ස තවමත් හේන කුඹුර අමුණහා වැව්තලා සමග බැඳෙමින්ද වතු ගෙවතු වලින් ලබන කෘෂි කාර්මික භවභෝග සම්පත් වලින්ද යුතුව දියුණුවේ අරුණැල්ලට පියමන් කරයි. සදාචාරය ආගම අධ්‍යාපනය හා තාරුණ්‍යයේ සහයෝගයද සමගියද සමග මුවන් පැලසේ ප්‍රගමණය පදනම් කරගත් තවත් පියවරක් අද දවසේත් ශ්‍රාවක ඔබ වෙනුවෙන් ගුවනට මුසු කෙරේ. මේ මේ බලනවා පුංචප්පු. ආන් අර කූඩේ උදැල්ලයි වැටමායි මේ කෙලවරට අරන් යන්න. හ්ම්. මේ එතකොට මේ හීරස් සවන්දනා මුල් මේ මේ මේ නිකඩඬු මේ ආඩතෝඩ. ඔව් ඔව් ඔව් ඔව්. ඒවා සේරම කූඩේට දාගන්න. හොඳයි හොඳයි. මේ ඔය හීරැස්ස වැට අයින දිගට පැල කරන්න ඕන. ආ පුරුක් හතරක් පහක් තරමට කෑලි කපාගෙන වැට අයිනේ මේ මේ මුල් ඇදපු කොටස පසට යට කරලා ඉඳන්න ඕනේ. එහෙමයි. ගස්වල දෙබල් වලට දැම්මත් ඕවා හරියනවා. හොඳමයි හොඳමයි. මේ ආඩතෝඩ පාවට කියන්නේ මේ මේවටම නේද? ඔව් ඔව් ඔව් ඔව් දෙකම එකයි දෙකම එකයි. ආඩතෝඩා පාවට. ඔය නම් දෙකම කියන්නේ එක බේත් වර්ගයකට. එක බේත් වර්ගයකට. <laughs> ඒවයි ඔය ඔය නිකකෝටුයි වැටමායි මේ අඩි 10න් 10 දුරකින් ඉන්නන්ට ඕන. බෙදරාලාමි බෙ සැවන්දරා අප්පා මේවා තියෙන සුවඳ <laughs> එහෙම තමයි. සැවැන්දරා කිව්වම ඉතින් එහෙම තමයි. <laughs> ඔය සැවැන්දරා පඳුරු ටිකේ මුල් ටික හොඳට ඉරේලිය වැටෙන දැනක ඉඳන් ඕන. මේ ඔව්ව මේ මේ ගොම්මනේ ඉඳන්ට එපා. මේ පුංචප්පෝ අවුදෝ කෙනෙක් ඇවිත් වගේ ඈ මං මං මං මේ පැත්තට ගෙහුම් එන්නම්. ඔය වැඩේ කරගෙන යන්න පුංචප්පෝ ඈ. මං මේ වෙද මහත්තයා හම්බෙන්න ආවේ. වෙද මහත්තයා ඉන්නවද? <laughs> ඉන්නවා ඉන්නවා. <laughs> හ්ම් හ්ම්. ඇවිත් වාඩි වෙන්න හොඳයි. ආයිබෝවන්. හොඳයි හොඳයි බුදු සරණයි බුදු සරණයි. හොඳයි මේ මේ මේ පැත්තෙන් ඇඳි ගන්න. හොඳයි හොඳයි. ආ කියමුකෝ බලන්ත විස්තර ඊයේ ඊයේ උදේ වරුවේ ටිකක් මොලේ දැවිල්ල වගේ තිබුණා. ඔව්. තිබිලා හදිස්සියේ තද කිඹුහුමක් ගියා. ඔව් ඔව් ඔව් ඔව්. කිඹුහුමත් එක්කම හදිස්සියේ නාහෙන ලී ගලන්න ගත්තනවා. සෑහෙන වෙලාවක් ලේ ගැලීම තිබුණා වේද මහත්තයෝ? ඔව් ඔව් ඔව් ඔව්. මට ටිකක් බයත් හිතුණා. හරි හරි හරි කමක් නැහැ. මේ තවමත් ලේ ගැලීම තියෙනවද? ඈ? අර තරම් තද ලේ ගැලීමක් නම් නැහැ. නුමුන් මත හදිසියේ නාසයේ සීරුවොත් එහෙම නැත්තම් කිවිසුමක් කියොත් ලී ටික ටික යනවා රතු පාටට. හ්ම් හ්ම් හ්ම් හ්ම් හොඳයි හොඳයි හොඳයි. බය වෙන්න කාරියක් නෑ. සෙම්හ සමුත්‍රානා බාදා. සෙම් කෝපයක් ඇති වුණොත් මෙහෙම ලේයාමක් වෙන්න පුළුවන්. පීනසක් ඇති වුණොත් ඒ නිසාත් මෙහෙම ආදිශීලේ යාමක් වෙන්න පුළුවන්. එහෙමයි වෙන මහත්තයෝ. මේ මම ඔකට හොඳ බේතක් දෙන්නම්. ඒක හැබැයි මේ නිසි ආකාරව කරගන්න ඕන. ඕනමයි හොඳමයි. දුර්වාරසෝ දාඩිම පුෂ්පජෝ ඝනප්පු අර්ථේ රජිනස්ස මිෂ්ඨම්. ඒ කියන්නේ මේ යෝග සතකය කියන ආයුර්වේද මේ සංස්කෘත වෙද පොතේ ඔය નાශයේ අමාරුවට નાශයෙන් ලේ යාමට ප්‍රතිකාර සඳහන් වෙනවා. අහගන්න. දෙලුම් මලක් පිරිසිදුවට තලාගෙන ඒ දෙලුම් මලේ ඉස්ම බින්දුවක් දෙකක් නාසයට වැටෙන්න සලස්වනවා. එහෙමයි. ආ. කරනවා කියන්නේත් ඒකටම තමයි. වත්තේ ඕනෑ තරම් දෙලුම් ගස් නම් තියෙනවා. හරි හරි හරි. මලක් දෙකක් හොයාගන්න බැරි නෑ. කොහොම ලේසි බෙහෙතක් ඒකද? වේද මහත්තයෝ. ඔව් ඔව් ඔව් ඔව්. ලේසි බෙහෙත් තමයි අපි කියන්නේ. මොකද පහසුවෙන් හොයාගන්න පුළුවන් නේ. හොඳයි. දැඟෝහි මේ බේත කරලා බලන්න. මේ අනිත් එක්කනයි මොකෝ ආ මේ හිං අම්මා උපාසිකාවනේ ඉතින් ඉතින් මොකද්ද තියෙන අසනීපේ දැන් මේ කීපතු හකින්දලා හිසේ කරකැවිලා තියෙනවා ඔව් හැදුනහම කරකිලා වැටෙන්න බෑ අනවා හ්ම් හ්ම් ආයේ මොන්නයන් හඩක්වත් කරගන්නද මේ තාපාර පොයිට සිල් ගන්නත් බැරුව ගියා හරි හරි හරි එහෙම තමයි එහෙම තමයි කැරකිල්ල හැදුනාම අමාරුව දන්නේ ඇදිච්ච කෙනා විතර ඕවා ඉතින් මේ කුණු පංචස්කන්ධය ඇති තමයි ආරෝග්‍ය පරමාලාභ නිරෝගිකම තමයි උතුම්ම ලාභය. හොඳයි. අපි දැන් ඔය කැරකිල්ල සුව කරගනිමු. අනේ මදිවි ඖෂධයක් තියෙනවනම් කොච්චර දෙයක්ද වෙද මාමා? ශීර්ෂ භමං සමන් සියාප් හිංගල් තයිලේ. ඔමෙන්දකෝ ඔමෙන්දකෝ පොඩ්ඩක්. මේ शीर्षभ्रमं कमन्त्यात् මේ මෙන්න මේක පොඩ්ඩක් ඔය නාසයට උරලා බැලුවා නම් මේ මේ ආග්‍රහණය කරන්න ඕන හොඳට. ගාලා. හ්ම්. කො. හොඳට හොඳට හොඳට. ආ සුවඳ නාසයට හොඳට ඇතුල් කරගන්න දැන් දැන් මේ දකුණු අතේ අල්ලදි ගාරින්ද හරි හරි හරි හරි හරි ආ දැන් කොප්පල්ලඳල් ආ දැන් ඕන් ඔය තෙල් ටික හොඳට හිස මුදුනේ ගා ගන්න. හොඳ. අතුල්ලා ගන්න මෙහෙම හොඳට. හොඳ. එහෙමනම් ඉතින් ඔහොමම විනාඩි 5ක් විතර ඇඳගෙන ඉඳලා මේ මට කියන්නකෝ ಗುಣපද ආ එන්ට එන්ට අපේ වෙලිකාරයා හ්ම් මෙහෙන් ඈදි ගත්තා නේද හ්ම් තීලි කරු නැතුව දැන් ඇවිද ගන්න පුළුවන් මාමා මගේ දැලුවා කොමේ කිහිලි කරු කියලා. ඒ වුණාට හිතේ ඉක්මන් කොමට එහෙම දැනුණට මුළු ශරීරේම බර ඔය තැලිච්ච දනිස් පැත්තට එන එක වළක්ව ගන්න ඕන. ඒකට කිහිලි කරු තව දවසක් දෙකක්වත් යොදාගත්තට කමක් නැහැ. ගමේ මිනිස්සුන්ගේ කතා එනකොට කිහිලි කරු පැත්තකට දාන්න හිතනවා මාමා. බොදවද කියන්නේ ගමේ මිනිස්සු. ඔන්න දැන් ඉතින් වෙඩික්කාර කකුල් දෙකම කැඩිලා කීලිකරුරි දෙකංග ගහ යනවා. ගමේ ඔන්න හැමතැනම කතාවක් ප්‍රචාරය වෙලා. වස ලැජ්ජාව මාමා. නෑ නෑ නෑ නෙව්වා ගණන් ගන්න ඕනේ නෑ. ඕනේ එකේ කොන දෙයක් කිව්වද? අපි මේ මේ හොඳටම සුවාපට හැරෙනකන් මේ ප්‍රතිකාර කරම විනාශ කරන්න නාකයි. කොබලමු. කොන්ද කෙලින් කරලා ඔහොමම ඈඳගෙන දකුණු කකුල මෙහාට ගන්න පොඩ්ඩක් කරා අනිස ළඟින් ඇතුළට නමන්න අම්මා අම්මා ඒ ඒ ඒ ඒකනේ කියන්නේ කකුල දනිස ළඟින් ඇතුළට තමන්ට අමාරුයි අමාරුයි මම සිදෙනවා තාම දැන් වම් කකුල දනිසලන්නේ නැතුලට නමන්න. ඇයි? හරිද නාමා මාමාරුයි. තාම නමන්න බෑ හරියට. ඒකනේ කියන්නේ. කකුල් දෙකේම ඔය තැලුම් අමාරුව හොඳටම හොඳ නෑ. දැන් මම මේ ගාන තෙල් බේත දවස් දෙක තුනක් උදේ හවහ ගාලා සියඹලා කොළයි නික කොළයි එතකොට මේ ආඩතෝඩ කොළයි තඹපු වතුරින් මේවා මද පවනට කියන්නේ මද පමණට නිවෙද්දි හොඳට තවන්න ඕන. හොඳයි මාම. මේ ගේලිකරු වලින් බර වාරුකයක න්යාමයා යන්න. හොඳයි. හොඳයි මාමා. එහෙම කරන්නේ. අදට අර හැරමිටියේ යන්යම් මාම. <laughs> ගමේ මිනිසුන්ගේ කතා අහලා කීලි කරු විසි කරන්න එපා. <laughs> එවලේ අර මාමා දනිස්සලාගෙන් ඇතුළට නවද්දි රිදුනට ඉතින් දැන් නම් මොකවත් නෑ වගේ. මේ බලන්න මාමා. ආයෙත් හොඳට ඇවිදගෙන යන්න පුළුවන්. <laughs> අම්මපා කිසි අමාරුවක් නෑ මාමා. හරි හරි හරි හරි. <laughs> මට තේරෙනවා මට තේරෙනවා. ඉක්මනින්ම හොඳ කරගන්න නෙව ඕන. ඔව් මාමා. මොකටවත් නෙමෙයි. මාව අමාරුවේ දාන්න. හිරේ විලංගුවේ දාන්න උප්පර වැටි යොදුපෙවුන්ව. අර වතුර විදානේ වගේ උන්. උන්ට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. <laughs> මේ එව්වට දැම්ම කලබල වෙන්න එපා පුතා. හ්ම් තේරුණාද? අතුරෝ එක පැටළුනාම ඒවා දිගින් දිගටම ගොහින් සමනොත් කරදරේ වැටෙනවා. මාම මට දැනුමුතුකම් ගොඩක් දීලා තියෙනවා මාමා. ඒවට මාමගේ දෙපතුල් අල්ලලා මම নমස්කාර කරනවා. හරි හරි හරි. නොමුවෙන් අපි කරබාගෙන ඉන්න ඉන්න. හතුරුපේ කරේ නගිනවා මාමා. ඒවට නම් මේ වෙඩික්කාරය ඉඩ තියන්නේ. අතුරට ඉඩක් නොතියන එකත් දක්ෂකම තමයි. නුඹවත් අත්තානං උපමං කත්වා. තමන් උපමාවට අරන් නහනේ නඝාතේ කියන විදිහට හිංසාවක් මිනිමැරුමක් කරන එකක් බොහොම නාකයි. මාම කියන එක මට තේරෙනවා මාමා. මේ වගේ වින්නැහියක් කරන්න නෙවෙයි. නේද? මේක අපිට හොඳ පාඩමක්. මේක හොඳ පාඩමක්. මේ බලන්න මාමා. මට දැන් හොඳටම හොඳයි. ඇවිදින්නත් පුළුවන්. මට දැන් හොඳටම සනීපයි මාමා. මං යනවා. හොඳා හොඳා හොඳා තුනුරුවන් සරණ. දෙවියන්ගේ පිහිට. හ්ම් හ්ම්. අර ඉන්නේ සපුමල් අයියා. අර කවුද? පිටියට මුවාලා කතා කරන හැටකාරී. ආ. එයා තමයි කිසරි. ගුරුවරි. දෙන්නම ඉන්නේ මෙහා පැත්තේ විත්තිය ළඟ. මම පුටක් අහක බලාගෙන ඉන්න ඕන. ආ මේ මේ නිලුමි නංගිනේ. මේ වෙලාවේ මොකද මේ පොඩි ස්කෝල් ළඟට ආවේ කොහි ගිය ගමන්ද මං ගියා අපේ කළු නැන්දලගේ දිහානේ ඔය ඉස්කෝලෙන් එහා කන්දේ පාමුල ගෙවල් ආහා මායිත් බැලුවා මේ කොහෙද ගියේ කියලා ඒක නෙමෙයි සපුමල් අයියේ දැන් යායේ කුරාමීලට එන්නෙම නැත්ද කියලා කොමරිය අහනවා අයියානේ නොඑන්නේ එනවා හැබැයි එන්නේ උදේ වරුවේ හවස් වරුවේ ඩීආර් කන්සෝරුවේ වැඩකට යනවා. පව් ගෝමරීලා. කුරහන් එන තින්නේ හවස් වරුවේනේ. ගෝමරීලා බල බල ඉන්නව සපුමල් අයියයි කියලා. ආ ගෝමරී එනකොට සපුමල් නෑ සපුමල් එනකොට ගෝමරී නෑ. එහෙම දෙකුත් වෙනවා. <laughs> ගෝමරීට ලැබෙන එක එක ආරංචි වලින් එයා හරියට දුක් වෙනවා. දැන් අයියාගේ හිත වෙනස් වෙලාද එයා දැන් අමතක කරනවද කියලා. මොනවද ඉතින් ඔය එකේ කාරණා කියන්නේ? ඇයි ඉතින්? දැන් තිස්සරි අක්කලාගේ ගෙදර බෝඩින් වෙලා හරි හරි ඉතින් ඉතින් අලුත් යාළු ගෙට එනකොට හරණ යාළු දොර කියෝ වගේ දෙයක්වත් වෙලා වද්ද කියලා. නෑ තිස්සරි අපේ අක්කලාගේ ගෙදර ඉන්න බෝඩින් කාරියක් විතරයි. හොඳයි. ඒකත් එහෙම කියලා හිතමුකෝ. එතකොට පහුගිය දවසක තිසරි එක්ක අය තනිම කතාව ආරංචි වෙලා ඒ කතාව මොකද්ද? ආ ඒකද. තිසරිගේ තාත්තා නුවර යන ගමන් එයාව ලූල් වත්තේ බස්සලා කෙලින්ම නුවර යන හන්දා එයාව එක්කන් යන්න මැනිකෙක් හරි අයියා හරි පොරොන්දු වෙලා තියෙනවා. ඉතින් කොහොම හරි මේ දෙන්නටම එන්ට ඉඩක් නැතිව හදිසියෙම මට පණිවිඩයක් කියලා කිව්වා ඉක්මනට ගිහින් තිසරිව එක්කන් එන්ට කියලා. ඕකනේ ඔය. හරි. නෙළුමි නංගි කීවත් නැතත් මං අදහවහා එහි ගිහුම් ගෝමරි නංගිට කියලා එයා එක්ක කතා බස් කරලා ඉන්ටික අන්න තමයි ඉන්නේ. හොඳයි. නෙළුමි නංගි අද ඒ ගැන ගොඩක් මහන්සි වෙච්ච එක ගැන මට ගොඩාක් සන්තෝෂයි. හරි නංගි යන්න පේනවා. හොඳයි. හොඳයි. සපු මල්ලා අයියා මේ විදිහට කරන්ටකෝ. මං යන්නම් අයියේ. බුත් සරණයි. හ්ම් හ්ම්. බුත් සරණයි. මණිකේ මණිකේ ඉම්බන්දේ ආ කොමේ කවුරුත් නැද්ද ආ ඇයි ඇයි ඇයි මොකද මේ කතා කොලේ අර අර අර කවුද අර මේ උදහනැක්කි ඇවිත් මණිකට කතා කරලා ගිය බවලතා කවුද මේ අර බිසෝ නැන්දනේ ආ බිසෝ නැන්ද මොකද කීවේ අලුත ආපු ගුරුතුමීට ළමයි හැමෝම ආදරේ. ඊතරෝම ළමයි ආව වට කරගෙනලු. ආ ඔය කියන්නේ අර වීරගන්තොට තිසරී දුව ගැන නේද ඔය කියන්නේ ඈ? මේ වලව්වට තෙවිත් ලස්සනට කවි කියලා ගියේ ඒ දුව ගැන තමා. ඒ කවි අහපු ගමම්ම මට හිතුණා මේ දැරිවිනම් හොඳ ගුරු කොමුටම තමයි කියලා. මේ කිව්වේ බලන්ට මණිකේ තිසරි ළමයි ආදරය කරන ගුරුතුමියක් වෙන හැටි බලන්නකෝ. බිසෝනන්ද කිව්වේ ඔය ටිකම තමයි. චිත්තාඳින්ට ගියත් හරිම දක්ෂයිලු. ඉර හඳ තාරකා කඳු වැටි ගංගා තත්පරයට ඇඳලා ළමයින්ට පෙන්නනවලු. හැබැයි ගණිතයට සංගීතයට සිංහල භාෂාවට පුතුමෙට දක්ෂයිලු නේ? ඔව් ඔව් එහෙම දක්ෂ ගුරුවරියක් මේ අපේ මුවන් පැලස්සේ පොඩි ඉස්කෝලේට ආපු එක මේ අපේ පොඩි දරුවන්ගේ වාසනාවක් <laughs> මැනිකේ. අපේ රාලහාමිට කියනවා නම් ඔය ඉස්කෝලේ ඉන්න වැඩි හරියක් ගුරුවරුන්ට ඇද නැතුව කළු ලෑල්ලි අකුරු පෙළියක් ලියාගන්න බෑනේ ලියපු පෙළවල් ඇද වෙලා පහලට පහලට කිසිම පිළිවෙලක් නෑ. අකුරක් ලියාගන්න බෑලු නෙවේ. ඒවත් වස කැතයි. වැඩි හරියක් ගුරුවරුන්ට කළු ලෑල්ලේ කුරුල්ලේ මලක් හාවේ නිකමට පින්තූරයක් අඳගන්න බෑ නෝවේ. පන්ති කාමරේ කළු ලෑල්ල හිස් පන්තියේ පොඩි උන්ගේ ഘോഷා උන්ගේ ඈත කනට ලස්සන ගීතයක් චිත්‍රයක් මුකුත්ම පන්ති කාමරේ නෑ මණිකෙට කියන්ට සමහර ගුරුවරු ඔය කළු ලෑලි තිබ්බට ඒවයි මුකුත්ම ලියන්නේ නෑ. කාරණා මොකද්ද දන්නවද? මේ අතේ හුණු ගෑවෙන හන්ද. හැමෝම නෙවෙයි. සමහර අය. අමුඩේ අඳින ගොවිරාලට මඩ නොගෑවි ගොවිතැන් කරන්ට පුළුවන් දරාලහාමි. බෑ හරියටම හරි මණිකෙගේ උපහැරනේ. මඩ ගෑවෙන හන්දනේ මඩ සෝදාගත් ගොවියා රජකුමට සුදුසු වෙන්නේ. <laughs> මණිකේ හුණු කෑල්ල, කළු ලෑල්ල පන්ති කාමරේ පොරද දානම උපකරණ නෙවෙයි ඈ ආ ඒව අවශ්‍ය කරන උපකරණ නෙවෙයි වැඩ බැරි කොම නිසා හරි හුණු ගෑවෙන හන්දා හරි ගුරුවරු ගුරුවරියෝ හුණු කෑල්ලට අතනු තියනවා කියන්නේ මැනිකේ එතන අධ්‍යාපනයක් නැහැ කියන එකයි ඒකනම් හරි තිසරි වගේ ගුරුතුමියක් මුවන් පැලැස්සට ආවා කියන්නේ ඒකනම් අපට මහා ප්‍රාතිහාර්යයක්. මැනිකේ කවුද අර එන මිනිස්සයා? අර අර ආ කවුරු හරි රාජකාරියට එන කෙනෙක් වෙන්න. රාජකාරියේ මුවාවෙන් අපේ හතුරුත් එන්ට ඉඩ තියෙනවා. ඕ විපරමින් ඉන්න ඕන ටිකක්. ඕ ඕ. ආ හයිබෝවන්ට රාලන් <laughs> මම මේ මහා බැද්ද කෙනෙක් ආ එන්ට එන්ට එන්ට ආ මෙහෙන් ඇඳි ගන්නකො ඇවිත් මේ මා බැද්දේ කවුද එතකොට මේ මේ බැද්දේ රාලා අඳුරනවද ඈ බැද්දේ රාලා කියන්නේ අපේ මාමා ආ මේ මාමගේ පණිවුඩයකට තමයි මම මේ ආවේ ආ බැද්ද බැද්දේ රාලා අපේ හොඳ මිත්‍රයෙක් නේ මේ මොකද්ද මේ පණිවිඩේ මේ මාමා කිව්වා අර කංසහේනෙන් අල්ලගත්තු ගොළුවා ඔව් ඔව් කෝරාලගේ වලව්වේ හංගගෙන ඉන්නවලු. ඈ අර විදිකාරයාගේ විදිපාර කාගෙන වැටි වැටි දුවපු ගොළුවා? අන්න හරි. එයා තමයි. මේ ඌ තමයි. ඌ දැන් කෝරාලගේ රැකවරණ යටතේ ඉන්නවලු. බීයන්ට ඔප්පු වෙච්චාවේ. මේ මාමා කිව්වා කංසා මුදලාලිගෙන් සල්ලි අරගෙන කෝරාල මේ ගොළුවා රකින්නවා කියලා. රත්තු ගොළුවෙකුත් නෙවෙයි. හොඳට කතා කරන්නත් පුළුවන් මිනිහෙක්ලු. අම්මපා දෙයියෝ සාක්කි මං කියන්නේ ඈ මාමා කිව්වා මේ මොන වෙලාවක හරි ගමේ කට්ටිය එකතු වෙලා කෝරාලගේ වලව්වට පැනලා මේ ගොළුව අත්කඩංගුවට ගන්නු කියලා බැද්දිරාල එහෙම කිව්වද ඔව් මාමත් එනවා කිව්වා මේ වෙඩික්කාරයත් එනවා හොඳයි මාබැද්ද ගමේ සේරමත් වෙනවා. අපි ගොයින් කෝරාලගේ වලව්ව වට කරලා කොහොම හරි ගොළු අල්ලගනිමු. අන්න නියම මිනිස්සු. තේනව නේද බැද්දරාලගේ හැටි? ඉංග්‍රීසි ආණ්ඩුවේ ඉහළම ඉහළ නිලතල දැරුවා. හා උන් රාජද්‍රෝහින් එක්ක අල්ලලා ඉංග්‍රීසි ආණ්ඩුවටම බාර දෙන්න තියෙන්නේ. මං යන්නම් ආරච්චිල මහත්තයා. ආ හොඳයි හොඳයි. ගිහිල්ලා එන්ට බොහොම ස්තුතියි පණිවිඩයට. ආ. මණිකේ මණිකේ වැඩේ නම් බරපතලයි. වැඩේ බරපතලයි වැඩේ බරපතලයි. එහෙම කී කියා ඉඳලා හරියනවද? මේ වැඩේට බැද්දරාලත් එනවනම්. වෙඩික්කාරයත් එනවනම්. මා බැද්දේ යෝධ කොල්ලෝ ටිකත් එනවනම් ඔන්න ඔය හැංගි මුත්තන් කෙනේ නේ උන් ටික සේරම අල්ලගෙන වැඩේ කම්මුතු කරලා දාන්න නේ තියෙන්නේ ඕන්න ඕන්න අදත් මැනිකේ පැනලා මේ මගේ වැඩි සේරම අවුල් ජාලයක් කොලා. අනේ අම්මපා මන් දැන් කී දොහක් කියලා තියෙනවද මගේ රාජකාරි වලට විතරක් ඇඟිලි ගහන්න එන්න එපා කියලා. කී දොහක් මං කියලා තියෙනවද? කෝරාලකමට ලොකු ලොකු තාප්පවලට බිරන් තට්ටු වෙන්නේ අහවල් කෙන්ගෙඩියකටද? අපි යන්නේ වැරදි කාර්යවල් අල්ලන්න නෙවෙයි. රාජකාරියකට නෙවෙයි. කට කට කට කට ආයෙත් මයේ ඔළු ගෙඩිය යස්ස විමානයක් කරන්නේ නැතුව කට කට කනවනවා. අද මුවන් පැලස්සේ රංගපෑම් ආරච්චි මහත්තයා විජේරත්න වරකාගොඩ මණිකේ හාමිනේ ශීලා පරණමානගේ වෙදමාමා උලපනේ ගුණසේකර වෙදිකාරයා කමල් ගමගේ රෝගියා විජේසිරි බෝපගේ හීන් අම්මා දිනුෂා වෙත්තසිංහ සපුමල් රෝහණ සිරිවර්ධන නිලුමි ප්‍රභා තරංගිකා වීරසූරිය පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කළේ කලාශූරී මුදල් නායක සෝමරත්නයන් සමග ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය ඉන්දික නිශාන්ත සමග ජයන්ත චන්ද්‍රලාල්. සංස්කරණය චතුරංග කල්පගේ. නිෂ්පාදනය නන්දා ජයමන්ත.